එතකොට අද දවසට નિયમિત දේශනාවත් පැයකට ආසන්න කාලයක් තුල සංක්ෂිප්තව පැහැදිලි කරගන්නයි මේ වෙලාව වෙන් කරගන්නේ. එතකොට ජයමග රූපවාහිනී නාලිකාව තුලින් තමයි අපි හැම දිනාටම මේ අවස්ථාව උදා වුනේ. මේ පින්වතුන්ට ධර්මයේ ශ්‍රවණය කරන්න ස්වාමින් වහන්සේලා වන අපට මේ දේශනා අධ්‍යයනය කරලා මේ විදිහට සාකච්ඡාවට මඳුන් කරන්න අපි හැමෝටම ධර්මය තුල මේ විදිහට යෙදෙන්න මේ ජයමග රූපాయని නාලිකාව මේ මාලාව ධර්මදේශනා මාලාව සංවිධානය කිරීම හේතු වුණා. ඒ නිසා නැවත නැවත පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා. මේ වගේ වේදිකාවක් සකස් කරපු මෙවැනි දහම් කරුණු සාකච්ඡා කරන අවස්ථාවක් උදා කරපු යමක රූපහානි නාලිකාවේ ඒ මෙහෙයවන මෙහෙයවීම් කටයුතු සිද්ධ කරන අනුශාසනා සිද්ධ කරන ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලා ඇතුළු රූපහානි කාර්ය මණ්ඩලයේ හැමදෙනාටම උතුම් වූ සැනසීම පිණිස තමන්ගේ ජීවිත සාර්ථක කර ගැනීම පිණිස මේ රැස්වන පුණ්‍ය ශක්තිය හැම දිනාටම ආශිර්වාදයක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා ඇති කර ගන්නවා. පින්වත්නි අද දවසේ નિયમિત සූත්‍ර දේශනාව අපි සාකච්ඡා කරමු. මේ පින්වතුන් ඊයේ දවසේ මහා ගෝසිංහ සූත්‍රය ශ්‍රවණය කළා. මේ දේශනා මාලාවක් බව මේ පින්වතුන් දන්නවා. මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් වන දේශනා පිළිවෙලින් සාකච්ඡා කරන දේශනා මාලාව. එතකොට දේශනා මාලාව තුළ ඊයේ දවසේ මේ පින්වුතුන්ට අවස්ථාව ලැබෙනවා අවස්ථාව ලැබුණා මහා ගෝසිංහ සූත්‍රය ශ්‍රවණය කරන්න. එතකොට අදට નિયમિત වෙලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ හතරවෙනි වග්ගය වන මහා යමක වග්ගයේ ඇතුළත් වන මහා ගෝපාලක සූත්‍රය. එතකොට මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා 152ක් සියලු සූත්‍ර දේශනා 152යි ඒ අතර 33 වෙනි. ඒ අතර 33 වෙනි සූත්‍ර දේශනාව. එතකොට වග්ගය විදිහට ගත්තොත් මහා යමක වග්ගයේ 3 වෙනි සූත්‍ර දේශනාව. මහා ගෝපාලක සූත්‍රය. එතකොට පින්වත්නි මේ දේශනා මාලාව තුළ මේ වෙනකොට කෙනෙක් අඛණ්ඩව දේශනා මාලාවට සම්බන්ධ වුණා නම් සූත්‍ර දේශනා 33ක් මේ වෙනකොට ශ්‍රවණය කරනවා. එතකොට අදට નિયમિત මේ වෙනකොට සූත්‍ර දේශනා 32ක් ශ්‍රවණය කරලා අද ශ්‍රවණය කරන්නේ පිළිවෙලින් 33 වෙනි සූත්‍ර දේශනාව මහා ගෝපාලක සූත්‍රය. එතකොට මේ දේශනාවෙන් අනතුරුව හෙට දවසේදී ඊළඟ සූත්‍ර දේශනාව. චූල ගෝපාලක සූත්‍රය. මේ විදිහට පිළිවෙලින් යන දේශනා මාලාව. අද දවසට නියමිත කරගත්තේ බොහෝම වටින සූත්‍ර දේශනාවක් වන මහා ගෝපාලක සූත්‍රය. ඊටාම වටින සූත්‍ර දේශනාව. ඉතාම කෙටියෙන් ආරම්භයෙන් අපි සාකච්ඡා කරමු ඉතාම කෙටියෙන් මේ දේශනාවේ අන්තර්ගතය. පින්වත්නි මේ මහා ගෝපාලක සූත්‍ර දේශනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු උන්වහන්සේගේ දේශනා ශෛලිය භාග්‍යතුන් වහන්සේගේ දේශනා කෞශල්‍ය මනාව පිළිබිඹු වෙන භාගතුන් වහන්සේගේ දහම් දේශනා කිරීමේ ඒ අප්‍රමාණ හැකියාව පැහැදිලි කරන සූත්‍ර දේශනාව. මහා ගෝපාලක සූත්‍ර. ඒ වගේම තමයි මේ දේශනාවේ අන්තර්ගතය ගැන අධ්‍යයනයක් කරනකොට පැහැදිලි වෙනවා බුද්ධ ශාසනය තුල දියුණු භාවයට පත්වෙන. බුද්ධ ශාසනය තුල අභිවෘද්ධියක් ඇති කරගන්න නම් කෙනෙක් කටයුතු කරන්න ඕනේ කොහොමද? බුදුබණ අහන ශ්‍රාවකයා ඒ අහපු ධර්මය තුලින් තමාගේ ජීවිතයට දියුණුව සලසා ගන්න කල්පනා කරනවා නම් බුද්ධ ශාසනය තුල පියවරෙන් පියවර කෙනෙක් ඉදිරියට යන්න කල්පනා කරනවා නම් එයාගේ හැසිරීම රටාව සකස් වෙන්න ඕන ආකාරය මහා ගෝපාලක සූත්‍ර දේශනාව තුල පැහැදිලි කරනවා. එහෙනම් බලන්න පින්වත්නි මේ දේශනාව අපි පැහැදිලි කරගන්න එකේ තියෙන වටිනාකම. මේ දේශනා පැහැදිලි කරගන්න එකේ තියෙන වටිනාකම් බලන්න. අපි හැමෝටම අවශ්‍ය කාරණා තමයි මේ දේශනා තුළ විස්තර කරන්නේ. ඒ නිසා තමයි මේ දේශනා පැහැදිලි කරගන්න එකේ තියෙන ඔන්න වැදගත්කම අපිට නැවත නැවත තේරුම් යනවා. අපිටත් ඕනේ මේ ශාසනය තුලින් දියුණුවක් ඇති කරගන්න. අර හැමදාම එකම තැන ඉන්නවා නම් දියුණුවක් නෙමෙයිනේ එකම තැන. දියුණුවක් කියන්නේ එහෙම නෙමෙයි පියවරක් හරි ඉදිරියට යනවා. ඒකයි දියුණුව. එතකොට බුද්ධ ශාසනය පිහිට කරගන්න ශ්‍රාවකයා පියවරෙන් පියවර ඉදිරියට යන්න නම් බුද්ධ ශාසනය තුලින් තමන්ගේ ජීවිතය ශාසනය තුල දියුණු කරගන්න. ඔන්න කටයුතු කරන්න ඕන ආකාරය පැහැදිලි කරන සූත්‍රයක් මහා ගෝපාලක සූත්‍රය. විශේෂයෙන්ම මේ සූත්‍රය ධර්මයේ ශ්‍රවණය කරන පින්වතුන්ට මේ දේශනාව මේ සූත්‍රය අහපු නැති සූත්‍ර දේශනාවක් නෙමෙයි. ධර්මයේ ශ්‍රවණය කළා නම් අනිවාර්යයෙන්ම මේ දේශනාව ඇහෙන්න ඇති. මොකද මේ බොහෝ විට ධර්ම දේශකයන්න් වහන්සේලා දේශනාවට මූලික කරගන්න සූත්‍ර දේශනාව. එච්චර අපූර්වයි. උපමා 11ක් ඇසුරෙන් උපමා 11ක් ඇසුරෙන් බුද්ධ ශාසනය තුල කටයුතු කරන්න ඕන ආකාරය විස්තර කරන අවස්ථාවක්. උපමා 11ක් ඇසුරෙන් එතකොට අපි මේ සූත්‍ර දේශනාව අද කෙටියෙන් පැහැදිලි කරගමු. මහා ගෝපාලක සූත්‍රය භාගතුන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ දේශනා කරපු දේශනාවක්. උන්වහන්සේ මේ දේශනාව સિદ્ધ කරන්නේ භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරමින්. භික්ෂූන් අමතා භික්ෂුන් වහන්සේලාට කරපු දේශනාවක්. උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතමින් සඳහන් කරනවා ඒකාදසහි භික්කවේ අංගේහි සමන්නාගතෝ ගෝපාලකෝ අබබ්බෝ ගෝගණං පරිහරතුම් පාතිකත්තුම් කතමේහි ඒකාදසහි භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතමින් දේශනා කරනවා මහණෙනි අංග 11කින් සමන්නාගත ගොපලු ගෙරිමුල රක්නට වෘද්ධි කරන්නට අභව්‍ය වෙයි. කවර 11කින් යත්. එතකොට අන්න ඒ විදිහට සඳහන් වෙන්නේ භාගතුන් වහන්සේ මොකද්ද මේ පැහැදිලි කරන්නේ? මහණෙනි ගොපල්ලෙක් ඉන්නවා. දැන් කවුද ගොපල්ලා කියන්නේ? ගවයන් පාලනය කරන කෙනා. එතකොට දැන් මේ පින්වතුන් දන්නවා ඉස්සර කෘෂිකර්මාන්තය මූලිකව මිනිස්සු අතර තිබිලා තියෙන අදට වඩා ජීවනෝපායක් හැටියට කෘෂිකර්මාන්තය ඉස්සර ගොඩාක් මිනිස්සු අතර තිබිලා තියෙනවා. එතකොට ඒ කාලේ වැඩිපුරම ගවයන් බලා ගන්න පිරිස් ඉඳලා තියෙනවා මේ කුෂ්කර්මාන්තයත් එක්ක ගවයා බැඳිච්ච සතෙක් වුණා ඉස්සර. ඒතර ගවය විශාල වශයෙන් ඉන්දියාවේ ඉඳලා තියෙනවා අදටත් ඉන්නවා. එතකොට ගවයන් පාලනය කරන පිරිස්, ගවය රැක බලා ගන්න පිරිස්, සත්ව පාලනය ජීවනෝපාය කරගත්ත පිරිස් ඉඳලා තියෙනවා. භාගතුන් වහන්සේ උපමාවට ගන්නේ ගවයන් පාලනය කරන කෙනාව. ගවයන් පාලනය කරන කෙනෙක් ඉන්නවා. එයාගේ තියෙනවා එයා තුල ලක්ෂණ 11ක්. ඒ ලක්ෂණ 11න් සමන්විත ගවය පාලනය කරන කෙනාට තමන්ගේ ගව සමූහය ආරක්ෂා කරගන්න බැරි වෙනවා. ඔන්න බලන්න. දැන් භාගතුන් වහන්සේ උපමාවට ගන්න කාරණේ. උන්වහන්සේ පැහැදිලි කරනවා ගවය බලා ගන්න කෙනෙක් ඉන්නවා. නමුත් එයාට තමන්ගේ ගව පිරිස ආරක්ෂා කරගන්න බැරි වෙනවා. එයා තුල කාරණා 11ක් තිබ්බොත්. ඒ කාරණා 11 එයා තුල තිබ්බොත් එයාට බෑ ගවය ටික ආරක්ෂා කරගන්න. එයාට බෑ ගවයන්ගෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ගන්න. මොන කාරණා 11 තිබ්බොත්ද? ඔන්න. භාගතුන් වහන්සේ උපමාවට ගන්න කාරණා 11. මේ කාරණා 11 තිබ්බොත් නම් ඒ ගවය බලා ගන්න කෙනාට තමන්ගේ ගවය ආරක්ෂා කරගන්න බැරි වෙනවා. ඉතින් අපි ආරම්භයේදීම උපමාව භාගතුනා සඳහන් කරන කාරණා ආරම්භයේදී පැහැදිලි කරගත්තොත් උන්වහන්සේ සඳහන් කරනවා යම්කිසි ගවය බලා ගන්න කෙනෙක් ඉන්නවා එයා ගාව තියෙන ලක්ෂණ 11 මෙන්න ලක්ෂණ 11 සංඛ්‍යා වශයෙන් සහ වර්ණ වශයෙන් තම ගවයන්ගේ ස්වરૂපය වෙන වෙනම දන්නේ නැහැ. පාලියෙන් සඳහන් වෙන ආකාරයට භාගතුන් වහන්සේ විස්තර කරනවා න රූපඤ්ඤු හෝති හරියට රූප පිළිබඳ අවබෝධයක් නැහැ. ඉතින්වත් දැන් මේ උපමා 11 ඊට පස්සේ පැහැදිලි කරන්නේ දැන් අපි දේශනාව ආරම්භයේදී උපමා 11 පැහැදිලි කරගෙන ඊට පස්සේ අපිට පුළුවන් විස්තර කරගන්න. උන්වහන්සේ ආරම්භයේදීම සඳහන් කරනවා මෙන්න මේ ලක්ෂණ 11 යම්කිසි ගොපල්ලෙක් තුල තිබ්බොත් එයාට තමන්ගේ ගව පිරිස ආරක්ෂා කරගන්න බැරි වෙනවා. අන්න ඒ වගේ යම්කිසි බුද්ධ ශ්‍රාවකයෙක් තුල යම්කිසි ශ්‍රාවකයෙක් තුල මෙන්න මේ ලක්ෂණ 11 තිබුණොත් එයාට මේ ශාසනය දියුණුවක් නැහැ. ඔන්නඔහම ගලාගෙන යන දේශනාවක්. උපමා උපමේය ඇසුරෙන් භාග්‍යතුන් වහන්සේ විස්තර කරන අවස්ථාව. ඒතර ආරම්භයේදීම කියනවා එක පුද්ගලයෙක් කියනවා ගොපල්ලෙක් ගවය බලා ගන්න කෙනෙක්. එයා ගවයන්ගේ රූප පිළිබඳ අවබෝධයක් නැහැ. මොකද්ද මේ පැහැදිලි කරන්නේ? සංඛ්‍යා වශයෙන් සහ වර්ණ වශයෙන් තම ගවයන්ගේ ස්වરૂපය වෙන වෙනම දන්නේ නැහැ. ගවය බලා ගන්න කෙනෙක් ඉන්නවා මෙයා තමන්ගේ ගවය ගැන හරියට අවබෝධයක් මේ පාට ගවය මට මෙච්චර ඉන්නවා. මේ වගේ හැඩයෙන් යුක්ත ගවය මෙච්චර ඉන්නවා. පිළිබඳ සංඛ්‍යා වශයෙන් සහ වර්ණ වශයෙන් අවබෝධයක් නැහැ. අන්න. එහෙනම් එයාට ඒකම අවාසියට බලපාන. තමන්ගේ ගවයෝ කී දෙනෙක් ඉන්නවද කියලා හරියට ගණන් කරගෙන නැත්තම් අපිට සරලවම තේරෙනවා තමන් රැකබලා ගන්න මේ ගව පිරිස හරියට ගණන් කරලා නැහැ. හරියට වෙන වෙනම මේ පාට ගවයෝ මට මෙච්චර ඉන්නවා. මේ පාට වැඩිපුර විවිධ වර්ණයෙන් යුක්ත ගවයෝ මගේ රැළේ මෙච්චර ඉන්නවා. ඔය සම්බන්ධයෙන් හරියට අවබෝධයක් නැත්නම් එයාට මොකද වෙන්නේ? ගවයෝ එක්කෙනා දෙන්න අඩු වේගෙන යනවා. නමුත් දන්නේ නැහැ. ඒ කලින් ගණන් කරලා නැහැනේ මෙච්චර පිරිසක් මට හිටියද. කලින් ගණන් කරගෙන නැහැ. හරියට තමන්ගේ ගව පිරිස සංඛ්‍යා වශයෙන් සහ වර්ණ වශයෙන් හරියට අවබෝධ කරගෙන හිටියේ නැත්තම් මොකද වෙන්නේ? තමන්ගේ ගව පිරිස පිරිහෙන බව යා කලින් අඳුනගන්නේ නැහැ. තමන්ගේ ගවයෝ එකා දෙන්න අඩු වෙනකොට කලින් අඳුනා ගන්න බැරි වෙනවා. ඒ කලින් ගණන් කරලා නැති නිසා. කලින් අඳුර ගන්න බැරි වුණොත් ගව පිරිස ආරක්ෂා කරගන්න ඒකම විශාල බාධාවක්. කලින් ගව පිරිස අඩු වෙන බව අඳුනගත්තොත් ඊට හේතු හොයලා ඒ හේතු අයින් කරලා ගව පිරිස රැක ගන්න අවස්ථාව තියෙනවනේ. නමුත් කලින්ම අඳුන ගන්න බැරි වෙනවා ගව පිරිස අඩු වෙනවද නැද්ද කියලා හරියට සංඛ්‍යා වශයෙන් වර්ණ වශයෙන් දැනගෙන හිටියේ නැත්තම්. ඔන්න භාගතුන් වහන්සේ උපමාව. විදියට මේ කාරණාව ගන්නෙ. එතකොට අපි මේ වෙලාවෙම උපමේයයක් සාකච්ඡා කරමු. අන්න ඒ වගේ. කෙනෙක් ඉන්නවා ගොපල්ලෙක් තමන්ගේ ගව පිරිස වර්ණ වශයෙන් සහ සංඛ්‍යා වශයෙන් හරියට අවබෝධ කරගෙන නැහැ. හරියට ගණන් කරලා නැහැ. ඒ නිසා මෙයාගේ ගව පිරිස පිරිහෙනවා. ඒ පිරිහෙන බවවත්, ගව පිරිස අඩු වෙන බවවත් එයාට හරියට කලින් අවබෝධ කරගන්න බෑ. ඒ නිසා මෙයාගේ ගව පිරිස ඒ ගව පිරිසෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න එයාට අවස්ථාව නැහැ. අන්න ඒ වගේ මහණෙනි මේ බුදුසසුන ඇසුරු කරගත් ශ්‍රාවකයෙක් ඉන්නවා. එයා රූපය පිළිබඳ හරියාකාර අවබෝධයක් නැහැ. එතකොට මේක අටුවාව එහෙම ඉතාම විස්තරාත්මකව පැහැදිලි කරලා තියෙනවා. රූපය පිළිබඳ හරියට එයා දන්නේ නැහැ. දැන් පින්වත්නි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන මේ අවස්ථාව ඉතාම වැදගත් අපිට. හරියට රූපය ගැන දන්නේ නැති ශ්‍රාවකයා බුද්ධ ශාසනය දියුණුවක් ලබන්නේ නැහැ. ඔන්න බාගතුන් වහන්සේගේ බුද්ධ භාෂිතය. රූපය පිළිබඳ නිවැරදි ආකාරයෙන් තතු වටහාගත්තේ නැති ශ්‍රාවකයා බුද්ධ ශාසනය තුල අභිවෘද්ධියක් ලබන්නේ නැහැ හරියට අර ගොපල්ලා වගේ. ඔන්නෝම උපමා උපමේය ඇසුරෙන් තමයි දේශනාව ගලාගෙන යන්නේ. ගවය බලා ගන්න කෙනා තමන්ගේ ගව පිරිසේ ස්වභාවය වර්ණ වශයෙන් සහ සංඛ්‍යා වශයෙන් දන්නේ නැති නිසා ගව පිරිස එයාට ආරක්ෂා කරගන්න නොහැකි වෙනවා. අන්න ඒ වගේ බුදු සසුන තුල කටයුතු කරන ශ්‍රාවකයා රූපය පිළිබඳ හරියාකාර වැටහීමකට ආවේ නැත්නම් බුද්ධ ශාසනය තුළ දිනුවක් ලබන්න බෑ. එහෙනම් තින්වත්නි අපි අපෙන් අහලා බලන්න ඕනේ. අපි හැමදෙනාගේම බලාපොරොත්තුව මේ ශාසනය තුලින් දියුණුවක් කරා යන්න. පියවරෙන් පියවර ඉදිරියට යන්න. භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව ශ්‍රාවකයා රූපයේ පිළිබඳ නිවැරදිව වටහාගෙන නැත්නම් රූපයේ පිළිබඳ නිවැරදි අවබෝධයක් ගැන වැඩපිළිවෙලක නැත්නම් ශාසනය දියුණුවක් නැහැ. ඒක රටුවාවේ පැහැදිලි කරනවා මේ රූපය පිළිබඳ කොහොමද වටහා ගන්න? මේ රූපේ අපිට බාහිරින් සුන්දරයි වගේ පේනවා. දැන් රූපය කියලා අපිට ගන්න පුළුවන් අපේ ශරීරය. රූපය. එතකොට ශරීර නිසාම මේ පින්වතුන්ට ඕන තරම් අත්දැකීම් නැති, තමා තුළින්ම අත්දැකීම් නැති රූපයට කොච්චරද රැවටෙනවා. බාහිර සුන්දරත්වයට අපි කොච්චර රැවටෙනවා. ඇත්තටම අපි රූපේ වටහාගෙනද අපිට සාමාන්‍ය එදිනදා ජීවිතයේදී මතක් වෙනවද මේ පේන රූපය පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත වලින් සකස් වෙච්ච ඒ වගේ මේ සතර මහා භූතම උපයෝගී කරගෙන සකස් වෙච්ච උපාදාය රූප වලින් හැදුණු මෙන්න මේ දේවල් ටිකක් තමයි මේ රූපයක් විදිහට පේන්නේ මෙන්න මේකයි රූපය කියලා දැනෙන්නේ කියලා අපි වටහාගෙන තියෙනවා. ඔන්න බලන්න පින්වත්නි. අභිධර්මයේ තුල රූපය පැහැදිලි කරලා දීලා තියෙනවා. රූප 28ක්. සතර මහා භූත අර අපි දන්න පඨවි ආපෝ තේජෝ වායෝ ප්‍රධාන රූප හතර. ඊට පස්සේ ඒ රූප මහා භූතම උපයෝගී කරගැනීමෙන් සකස් වෙච්ච තවත් චක්කුපසාදාදී උපාදාය රූප 24ක් ගැනත් පැහැදිලි කරනවා. එතකොට අටුවා විස්තරයට අනුව අන්නේ ඒ අවබෝධයයි මේ කියන්නේ. රූපය පිළිබඳ නිවැරදි ඇති ලෙසම තතු වටහා ගත්තා වෙන්නේ රූපය අර 28 ආකාරයෙන් දැක්වුවා. සතර මහා භූත වශයෙන් සහ උපාදාය රූප වශයෙන් දැක්වුවා. ඒ සියලු කාරණා පැහැදිලි කරගන්න වෙලාව නෙමෙයි. නමුත් මේ පින්වතුන්ට ඔන්න දැනගත යුතු කාරණා ටික තමයි මේ කෙටියෙන් විස්තර කරගන්නේ. බුද්ධ ශාසනයේ දිනුවක් බලාපොරොත්තු වන අපි පින්වත්නි සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යතුන් වහන්සේ රූපය පිළිබඳ කරන විග්‍රහය අධ්‍යයනය කරන්න. සමහර විට මේ ධර්මයේ ශ්‍රවණය කරන ඇතම් පින්වතුන් මේ වෙනකොටත් යම්කිසි අධ්‍යයනයක් කරලා ඇති. බුද්ධ භාෂිත යනුව රූපය කොයි වගේද කියන කාරණා. එහෙම අධ්‍යයන නොකරපු පින්වතුන් ඉන්නවා නම් ඔන්න නැවත නැවත සිහිපත් කරනවා. බුද්ධ ශාසනයේ දියුණුවක් ලබන්න නම් භාග්‍යතුන් වහන්සේම දේශනා කරලා තියෙනවා රූපය පිළිබඳ තොරතුරු. රූපයේ සැබෑ తত্ত্বය. රූපය හැදිලා තියෙන්නේ කොහොමද? මොකද්ද මේ රූපය? මට හිතන විදිහට නෙමෙයි මම රූපය අඳුන ගන්න ඕනේ. ධර්මානුරූප ධර්මයේ කියලා දෙන ස්වභාවය අනුව රූපය අඳුනාගෙන ඒ අනුව ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති කරගන්න තමයි ධර්මයේ මඟ පෙන්වන්නේ. එහෙනම් පළවෙනි කාරණාව රූපය පිළිබඳ හරියට අවබෝධයක් නැති ශ්‍රාවකයා බුද්ධ ශාසනයේ දිනුවක් ලබන්නේ නැහැ. එහෙනම් ඔන්න ඒක අනිත් පැත්ත. බුද්ධ ශාසනය තුල දිනුවක් ලබන්න නම් මොකද කරන්න ඕන? මේ මහා ගෝපාලක සූත්‍ර දේශනාව උපමා ඇසුරෙන් ගලාගෙන යන්නේ අපි මුලින් මතක් කරගත්තා තමන් පාලනය කරන අර ගවයන්ව සංඛ්‍යා වශයෙන් සහ වර්ණ වශයෙන් හරියට අඳුනගත්තේ නැත්නම් ඒ ගොපල්ලට තමන්ගේ ගව පිරිසෙන් හරියට ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. පිරිහෙනවා. අන්න ඒ වගේ රූපයේ සැබෑ ස්වභාවය හරියට අඳුනගත්තේ නැති ශ්‍රාවකයාට ශාසනය තුල ඉදිරියක් නැහැ. දියුණුවක් නැහැ. එයා රූපෙට රැවටෙනවා. රූපය හරියට අඳුනගත්තේ නැති නිසාම රාගාදී කෙලෙස් නැවත නැවත හිතේ හටගන්නවා. එහෙනම් කෙලෙසුන්ගෙන් අත මිදීමක් නෙමෙයි. නැවත නැවත කෙලෙස් තුලට මැදී යාමක් සිද්ධ වෙන නිසා ශාසනය තුල හරියට පිටක් ගන්න නැහැ. හැබැයි ඔන්න තව ගොපල්ලෙක් ඉන්නවා. එයා තමන්ගේ ගව පිරිස සංඛ්‍යාත්මකව සහ වර්ණ වශයෙන් දන්නවා. එයා දන්නවා තමන්ගේ ගව පිරිසේ මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා. මේ මේ වර්ණයෙන් යුක්ත ගවයෝ මෙච්චර ඉන්නවා. මේ මේ වර්ණයෙන් යුක්ත ගවයෝ මෙන්න මේ තරම් ප්‍රමාණයක් ඉන්නවා. අන්න නිවැරදි අවබෝධයක් තියෙනවා මේ ගොපල්ලට තමන්ගේ ගව පිරිස සංඛ්‍යාත්මකව සහ වර්ණ ඒ නිසා මෙයාගේ ගව පිරිස පිරිහෙන එක සීමා වෙනවා. මොකද එයා ගවය එකා දෙන්න අඩු වෙනකොට එයා දන්නවා. කලින්ම අඳුන ගන්න. ඒ නිසාම ගවය අඩු වෙනවා ඊට හේතු කලින්ම හොයා බලලා ගව ප්‍රමාණය ආරක්ෂා කරගන්නේ දක්ෂ ගොපල්ලට අවස්ථාව තියෙනවා. එහෙනම් භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා තමන්ගේ ගව පිරිස වර්ණ වශයෙන් සහ සංඛ්‍යාත්මක වශයෙන් හරියට අඳුනගෙන හිටියොත් යම්කිසි ගොපල්ලෙක් එයාගේ ගව පිරිස ආරක්ෂා වෙනවා. සහ ගව පිරිස තව තවත් එයාට දිනු කරගන්න අවස්ථාව තියෙනවා. අන්න ඒ වගේ. ශ්‍රාවකයෙක් ඉන්නවා රූපය මනාව දන්නවා. රූපයේ ස්වභාවය මනාව අඳුනගෙන තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් රූපය පිළිබඳ මනා හැදෑරීමක ඉන්නවා. එහෙම ශ්‍රාවකයා බුදු ශාසනය බුද්ධ ශාසනය තුල පිරිහීමක් නෙවෙයි දියුණුවක්මයි ලබන්නේ. ඔන්න මහා ගෝපාලක සූත්‍ර දේශනාවේ අර ඇතුළත් වෙන උපමා 11න් පළවෙනි කාරණා. රූපය පිළිබඳ මනාව වැටහීමක් ඇති ශ්‍රාවකයා බුද්ධ ශාසනයේ දියුණුවක් ලබනවා පිරෙන්නේ නැහැ. නමුත් රූපය පිළිබඳ ඔන්න හොඳට පැහැදිලි කරගන්න ඕන අවස්ථාව. රූපය පිළිබඳ මනාකොට දන්නේ නැති ශ්‍රාවකයා පිරිනවා. රූපය පිළිබඳ මනා අවබෝධයක් ධර්මය තුලින් ගන්න ශ්‍රාවකයා බුද්ධ ශාසනයේ දියුණුවක් කරා යනවා. එතකොට වෙන ගවයන් බලා ගන්න පුද්ගලයා හා සම්බන්ධ පළවෙනි උපමාව සියලු උපමා 11ක් ওই විදිහට පැහැදිලි කරනවා. රූපය පිළිබඳ මනාකොට දන්න ශ්‍රාවකයාගේ දිනුවයි පළවෙනි උපමාව. ඊළඟට දෙවෙනි උපමාව පැහැදිලි කරනවා භාගතුන් වහන්සේ මෙන්න මේ ලක්ෂණය තියෙන ගොපල්ලත් තමන්ගේ ගව පිරිස විනාශ කරගන්න. කොයි ලක්ෂණයද? ගෙරි සිරුරෙහි ලක්ෂණ නොදන්නේ දැන් පින්වත්නි සමහර ගවයෝ ඉන්නවා ඒ ගවයන්ගේ ශරීරේ ලකුණු පිහිටලා තියෙනවා. සමහර වෙලාවට ගවයෝ බලා ගන්න පිරිස් දැන් අදත් ඉන්නවා හංවඩු ගහනවා කියලා කරනවා. ඒ වගේ කියන්නේ යම්කිසි සලකුණක් යොදනවා ගවයාගේ ශරීරයේ යම්කිසි සලකුණක් Tamanටම අයිති ගවයා කියලා වෙනම අඳුනගන්න. හංවඩු ගහනවා කියලා කරන්නේ යම්කිසි සලකුණක් යොදනවා. එතකොට ඔන්න සමහර ගොපල්ලෝ ඉන්නවා Tamanට අයිති ගවයන්ගේ ශරීරයේ තියෙන සලකුණු හරියට දන්නේ නැහැ. කියන හරියට හංවඩු ගහලා තිබුණට එක එක ලකුණු යෙදුවට ඒක Tamanගේ ගවයාටම යොදපු ලකුණක් කියලා එක්ක එක්ක මතක නැහැ. නැත්තම් හරියට ඒක මතකයට අරගෙන නැහැ. මේ විදියට හංවඩු ගැහුවේ මේ මගේ මට අයිති ගවේ. මේ විදියට මේ වගේ ඇඟේ ලකුණක් තියෙන්නේ මගේ ගවයාගේ. මගේ පිරිසේ ගවයෝ තමයි මෙන්න මේ විදිහට ඉන්නේ. ඔන්නෝම ගවයන්ගේ ශරීරයේ තියෙන බාහිර ලක්ෂණ හරියට අඳුනගෙන හිටියේ නැත්නම් ඒ ගොපල්ලටත් ගව පිරිසෙන් පිරිහෙන්න වෙනවා. හොඳ බලන්න. දැන් අටුවාවේ මේ කාරණා හොඳට විස්තර කරලා තියෙනවා. ගවයෝ බලා ගන්න පුද්ගලයා තුල මේ ලක්ෂණය තිබුණා. අනිවාර්යයෙන්ම පිරිහෙනවා. මොන ලක්ෂණයද? ඒ ගවයන්ගේ ශරීරවල තියෙන හංවඩු ගහපු ඒ ලක්ෂණ ඒ ලකුණු හරියට අඳුනගෙන නැහැ. මේ මගේ ගවයා. මේ මගේ ගව පිරිසකයිති ගවයේ. හරියට අඳුනගත්තේ නැත්නම් මොකද වෙන්නේ? වෙන කෙනෙක් ඇවිල්ලා ගවයා වරන් ගියක් දන්නේ නැහැ. වෙන කෙනෙක් ඇවිල්ලා කිව්වොත් ඔයාගේ ගව පිරිසේ ඔය ඉන්න ගවයා මට අයිති කෙනෙක්. එහෙම කිව්වොත් ඒ වෙලාවේ තර්ක විතර්ක කරන්න දන්නේ නැහැ. අර ගවයන්ගේ ශාරීරික ලක්ෂණ ගැන හරියට අවබෝධයක් නැති ගොපල්. වෙන කෙනෙක් ඇවිල්ලා ගවය අරන් ගියත් එයාට ඒ වෙලාවේ කියලා තමන්ගේ ගවය කියලා ඔප්පු කරන්න විදිහක් නැහැ. ඔන්න බලන්න. ඒ නිසාම පිරිහෙනවා. ඒ ගව පිරිසෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනේ ගන්න හම්බෙන්නේ නැහැ. ගවය එකා දෙන්න අඩු වෙනවා. අන්න ඒ වගේ ඔන්න බලමු අපි මේක කොහොමද බුද්ධ ශාසනයට ගලපන්නේ? අන්න ඒ වගේ ශ්‍රාවකයා බාල පඬිත ලක්ෂණ වෙන වෙනම දන්නේ නැත්නම් ශාසනය පිළිහෙල. කවුද බාලයා කියන්නේ? කවුද පඬිතයා කියන්නේ? ඔන්න. කවුරු හරි ශ්‍රාවකේ බුද්ධ ශාසනය තුලින් දියුණුවක් කරා යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔන්න අනිවාර්යෙන් දැනගත යුතු කාරණාවක් ඉස්මතු කරලා තියෙනවා. බාලයා කියන්නේ කවුද? පඬිතයා කියන්නේ කවුද? එහෙනම් අපෙන් අහලා බලන්න අපි මේ වෙනකොට ඒ කාරණා වටහාගෙනද බුද්ධ භාෂිතය අනුව ශාසනයේ දියුණුවක් ලබන්න නම් මේ දෙක දැනගන්න ඕනේ. කවුද බාලයා කියන්නේ? කවුද පඬිතියා කියන්නේ? ඔන්න අර උපමාව ඇසුරෙන් පැහැදිලි කරන්නේ. ගොපල්ලා හරියට ගවයන්ගේ ශරීරයේ හංවඩු ගහපු ලක්ෂණ අඳුනගෙන හිටියේ නැත්නම් එයාගේ ගව පිරිස ආරක්ෂා කරගන්න බැරි වෙනවා ගව පිරිස දිනුවක් කරා අරන් යන්න බැරි වෙනවා අන්න ඒ වගේ ශ්‍රාවකයා බාලයාගේ ලක්ෂණ සහ පඬිතයාගේ ලක්ෂණ හරියට අඳුනගත්තේ නැත්නම් ශාසනය තුල දියුණුවක් ලබන්නේ නැහැ පිරිහෙන. එහෙනම් පින්වත්නි දැන් අපෙන් අහලා බලන්න ඕනේ අපි හැමදෙනා. මේ පින්වතුන් විතරක් නෙමෙයි. දැන් මේ කතා කරන්නේ ශ්‍රාවකයා ගැන. එතකොට ස්වාමින් වහන්සේලා ශ්‍රාවකය ගිහි පින්වතුන් මේ ධර්මය අධ්‍යයනය කරන ගිහි පින්වතුනුත් වැටෙන්නේ මේ ශ්‍රාවක ගණය. එහෙනම් අපි අපි හැමදෙනාම අයිති. අපි හැමෝම පිළිගන්න ඕන කාරණාවක් අපි තාම බාලයා කවුද පඬිතයා කවුද කියලා වෙන වෙනම අඳුනගෙන නැත්තම් ශාසනයේ දියුණුවක් ලබන්න බෑ. දැන් පින්වත්නි, ඇත්තටම කවුද බාලයා කියන්නේ? ඇත්තටම කවුද පඬිතයා කියන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාවලම සඳහන් කරලා තියෙනවා. කෙනෙක් කයෙන් වචනයෙන් සහ සිතින් අසංවර විදියට හැසිරෙනවා නම් එයා බාලයෙක් කියලා භාග්‍යතුන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කළා. කෙනෙක් තිදොරින් අසංවරයි නම් බාලයෙක්. නමුත් කෙනෙක් කය, වචනය, සිත මෙන්න මේ කියන තුන් දොරින් සංවරයි. තුන් දොරින් වැරදි කරන්නේ නැත්තම් එයා පඬිතෙක් කියලා බාගතුන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කළා. ඔන්න ඔය දහම් දේශනා අනුව ඔන්න ඔය බාගතුන් වහන්සේගේ භාෂිතය අනුව අපි වටහා ගන්න ඕනේ කවුද බාලයා කවුද පඬිතයා. ඒක මතක තියාගන්න ඕන කාරණාවක් විතරක් නෙමෙයි. එදිනෙදා ප්‍රායෝගික ජීවිතයේදී අපිට පුළුවන් වෙන්න ඕනේ මේ මිනිස්සයා නම් බාලේ. මේ මිනිස්සයා නම් පඬිති. අන්න එහෙම වෙන වෙනම අඳුන ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙම අඳුන ගන්න හැකියාවක් තිබ්බේ නැත්නම් මොකද වෙන්නේ? බාලයා පඬිතයා වෙන වෙනම අඳුන ගන්න හැකියාවක් තිබ්බේ නැත්නම් බාලය ඇසුරු කරලා පිරිනනවා. බාලයා කියන්නේ තුන් දොරින් සංවර නැති කෙනානේ. කය පාවිච්චි කරලා වැරදි වැඩ කරනවා. වචනය පාවිච්චි කරලා වැරදි කරනවා. හිතිනුත් වැරදි විදිහට මෙනෙහි කරනවා. එහෙම කෙනෙක්ගේ අසුරට වැටුනොත් මොකද වෙන්නේ අපිට? බුද්ධ ශාසනය තුලින් ලබන පිහිට ලබා ගන්න බැරි වෙනවා. බුද්ධ ශාසනය තුලින් මේ ක්‍රමානුකූලව සිල්වත්කම් ගුණවත්කම් ඇති කරගෙන ක්‍රමයෙන් ඉදිරියට යන්න තියෙන මේ ශාසනය අපිට අහිමි වෙනවා. බාල අසුරට වැටෙනවා. බාල ඇසුරට වැටෙනවා බාලයව අඳුනගත්තේ නැති කියලා. පඬිත ඇසුර මගහැරෙනවා පඬිතව අඳුනගත්තේ නැති කියලා. බාල පඬිත ලක්ෂණ අඳුනගත්තේ නැත්තම් ශාසනයේ දියුණුවක් නැහැ. එහෙනම් පින්වත්නි අපි මේ දහම් කරුණු මේ විදිහට ඉස්මතු කරගන්නේ අපේ ප්‍රායෝගික ජීවිතයට ගලප මේ දේශනා මාලාවේ අරමුණ ඒකයි. සූත්‍ර දේශනා කිහිපයක් දේශනා කරලා ධර්මදේශනාවක් සිද්ධ කළා කියලා අවසන් වෙන එක නෙමෙයි අපි අපේ බලාපොරොත්තුව. අපි හැමදෙනාගේම බලාපොරොත්තුව මේ නාලිකාව තුලින් මේ ලැබිච්ච අවස්ථාව ප්‍රයෝගී කරගෙන මේ දේශනා තුල බුද්ධ භාෂිතය තුල අපිට කියලා දෙන කරුණු කාරණා ප්‍රායෝගික ජීවිතයට ගලප ගන්න එකයි අපේ අරමුණ. සමහර විට මේ දේශනා මාලාව තුල මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා සවිස්තරාත්මකව පැහැදිලි කරගන්න බැරි වෙයි. මොකද එක දේශනාවකට පැයකට ආසන්න කාලයක් තමයි වෙන් කරලා තියෙන්නේ. එක සූත්‍රයකට. ඒ සූත්‍රය ආයෙ ඊළඟ දවසේ කියන්නේ නැහැ. එදා පැහැදිලි කරන්න පුළුවන් වෙච්ච ප්‍රමාණය පැහැදිලි කරලා ඒ පැයකට ආසන්න කාලය තුලින් ඒ දේශනාව අවසන් කරනවා. ඒ නිසා සියලු සූත්‍ර දේශනාව විස්තරාත්මක කතා කරන්න බැරි වෙයි. හැබැයි අවස්ථාන රූප අපි උත්සාහ කරමු. බුද්ධ භාෂිතය තුලින් අපිට මොනවද ගන්න තියෙන්නේ? බුද්ධ භාෂිතය අනුව අපේ ප්‍රායෝගික ජීවිතේ අපි ගලපා ගත යුතු කරුණු මොනවාද? ඒ කාරණායි මේ ඉස්මතු කරගන්න උත්සාහ කරන්නේ. එතකොට මේ දේශනා කරන ස්වාමින් වහන්සේලා වන අපටත් දී පින්වත් මේ හැමදෙනාටමත් භාග්‍යතුන් වහන්සේගේ පණිවිඩය අඳුනගන්න මේ දේශනා මාලාව අවස්ථාවක් වෙනවා. අපි බලමු ඊළඟට තුන්වෙනි කාරණාව අවසානයේ කෙටියෙන් කාරණා කිහිපය සංක්ෂිප්තව ඉස්මතු කරගමු. තුන්වෙනි අවස්ථාවේ භාගතුන් වහන්සේ සඳහන් කරනවා තුන්වෙනි උපමාව ගවය බලා ගන්න කෙනා තුල මෙන්න මේ ලක්ෂණය තිබ්බොත් ඒකත් එයාට ගව පිරිස කිරිහෙන්න බලපං. මොකද මේ ලක්ෂණය ගවයන්ගේ තුවාල ඇති වුනහම ඒ තුවාලවල නිලමැස්සෝ දාන බිජු නිවැරදි අවස්ථාව ඉවත් කළේ නැත්නම් අන්න ඒකත් ගව පිරිස පිරිහෙන්න බලපාන. දැන් අපි ඒකත් විස්තර කරගමු. ගෙරි වනයන්හි නිලමැසි බිජු ඉවත් නොකරන්නේ. දැන් පින්වත්නි, ගවය බලාගන්න පිරිස් මේ ගැන හොඳට දන්නවා. සමහර කාලවල ගවයන්ගේ තුවාල හටගන්නවා. ඒ තුවාල හටගත්තාම නිල නිලමැස්සෝ ඒ තුවාලවල වහලා බිත්තර දානවා. එතකොට මොකද වෙන්නේ? තුවාල පණුව ගන්නවා. නමුත් ගවය බලාගන්න දක්ෂ පුද්ගලයා දන්නවා ගවයන්ගේ තුවාල හටගත්තොත් නිවැරදි වෙලාවේ ඒ නිලමැස්ස දාන විතර අයින් කරන්න. ගවය බලාගෙන දක්ෂ පුද්ගලයා මේක දන්නවා. හැබැයි අදක්ෂයා මොකද කරන්නේ? අදක්ෂයා දන්නේ නැහැ. ගවයන්ගේ තුවාල හටගෙන නිලමැස්ස විතරක් දාලා ගිහිල්ලා. හැබැයි අදක්ෂයා දන්නේ නැහැ. අන්තිමට ගව පිරිස ඒ තුවාලවල පණුව ගහලා සමහර ගවයෝ ඒ නිසාම මරණයටපත් වෙනවා එහෙම නැත්නම් ඒ තුවාලවල පීඩා විඳින ගවයෝ හරියට තනකොළ කන්නේ නැහැ. ඒ නිසා මේ ගවයන්ගෙන් හරියට කිරි ආදිය ලබා ගන්න විදිහක් නැහැ. මොකද ඒ සත්තු ඉන්නේ පීඩාවෙන්. ඒ තුවාලවලට හරියට සත්කාරයක් ලැබෙන්නේ නැහැ ගොපල්ලන්ගේ. එහෙනම් යම්කිසි ගොපල්ලෙක් ඉන්නවා නම් මෙන්න මේ ලක්ෂණය තියෙන. මොකද්ද ලක්ෂණය? ගවයන්ගේ තුවාලවල තියෙන නිලමැසි බිජු, නිලමැසි බිත්තර සුදුසු වෙලාවේ ඉවත් කරන්න දක්ෂ නැත්නම් ගොපල්ලා ඒ ලක්ෂණයම හේතු වෙනවා එයාගේ ගව පිරිස පිරියන. අන්න. අන්න ඒ වගේ. ඔන්න දැන් බලමු බුද්ධ ශාසනයට මේ උපමාව ගලපන හැටි. අන්න ඒ වගේ ශ්‍රාවකයෙක් ඉන්නවා හිතේ හටගන්න වැරදි විතරක දුරු කරන්නේ නැහැ. අදක්ෂ ගොපල්ලා ගවයන්ගේ තුවාලවල නිලමැසි බිත්තර නිවැරදි වෙලාවේ ඉවත් කරන්නේ නැති ඉවත් නොකරන්නාසේ ශ්‍රාවකයා ඒ ඒ අවස්ථානුරූපව හිතේ හටගන්න වැරදි සිතුවිලි ඉවත් කරන්න කටයුතු නොකළොත් බුද්ධ ශාසනය පිරිහෙනවා. ශාසනය තුලින් අභිවෘද්ධියක් කරා යන්න යාට අවස්ථාවක් නැහැ. බලන්න පින්වත්නි මේ උපමා උපමේය භාගතුන් වහන්සේ ගලපන හැටි. එහෙනම් ඒ අනුව අපිට තව පණිවිඩයක් ලැබෙනවා. ශාසනය තුන දියුණුවක් බලාපොරොත්තු වුණ අපි කල යුතු කාරණාව. මොකද්ද කාරණාව? හිතේ හටගන්න කාම, ව්‍යාපාද, අවිහිංසා ආදී වැරදි විතර්ක දුරු කරන්න අවස්ථානුරූපව කටයුතු කරන්න ඕනේ. දැන් පින්වත්නි අපි අපෙන් අහලා බලන්න ඕනේ හිතේ විවිධ අවස්ථාවල අපේ කාම විතරක හටගන්න. කාම විතරක. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හමුවේ හිතේ රාගාදී සිතුවිලි හට ගන්නවා. අන්න කාම විතර්ක. ඒ වගේම විවිධ අවස්ථාවල සමහර විට දරුවන්ගේ වචනෙහිඳ වෙන්න පුළුවන්, දෙමව්පියන්ගේ වචනෙහිඳ වෙන්න පුළුවන්. ව්‍යාපාද විතර්ක. තරහ සිතුවිලි හට ගන්නවා. සමහර වෙලාවට කවුරුත් බනින්න ඕන නැහැ. දේශගුණය වෙනස් වුණත් කෝපාවිෂ්ඨ වෙන ඇතම් මුදවිය ඉන්නවා. එහෙනම් ওই වගේ විවිධ හේතු හින්දා සමහර වෙලාවට අපේ හිතේ ව්‍යාපාද විතර්ක හටගන්නවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. කාට හරි හිංසාවක් කරන්න කියලා හිතන අවස්ථා නැද්ද? මේ මිනිස්සයාට මම හොඳ පාඩමක් උගන්වන්නම්. එහෙම විතර්ක හටගන්නවා. අන්න හිංසා කිරීමට දාලා විතර්ක. ඔය වගේ විවිධ වැරදි සිතුවිලි හිතේ හටගන්න වෙලාවට ඒවා දුරු කරන්න කටයුතු කරන්නේ නැත්නම් දැන් අද දවස අරගෙන බලන්න පුළුවන් මේ පින්වතුන්ට අද දවස තුල කාම විතරකයක් ඇති වුණා නම් ඒ වෙලාවේ කල්පනා වුණාද මම මේක දුරු කරන්න මේ ඇතිවෙච්ච කාම විතරකේ දුරු කිරීම සඳහා මම මේම කටයුතු කරන්න එහෙම හිතුණාද සමහර වෙලාවට පින්වත්නි කාම විතරක එනවා යනවා මේ ආවේ වැරදි විතරකයක් කියලාවත් අපිට හිතෙන්නේ නැහැ ඔන්න ස්වභාවය ඒ නිසාම ශාසනය පිරිහෙනවා. දැන් බලන්න පින්වත්නි මේ කරුණ හරියට අඳුනගත්තේ නැත්නම් ශාසනයේ දිනුවක් ලබන්න බෑ. අපි වරින් වර ප්‍රාර්ථනාවක් විදිහට මේ ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා කිරීම හොඳයි සුදුසුයි. නමුත් ප්‍රාර්ථනා කරපු පමණින් මේ ධර්මයේ තුල දියුණුවක් ලැබෙන්නේ නැති බව මෙන්න ඔප්පු කරනවා. බුද්ධ භාෂිත යනවා. මේ කටයුතු සිද්ධ කළොත් තමයි ශාසනයේ දිනුවක් ලැබෙන්නේ කියලායි භාගතුන් වහන්සේ දේශනා කළේ. එහෙනම් කවුරු හරි ශ්‍රාවකයෙක් ඉන්නවද හිතේ හටගන්න කාම ව්‍යාපාද විහිංසා ආදී විතරක දුරු කරන්න වැඩපිළිවෙලක් තුල එයා යෙදෙන්නේ නැහැ. එහෙනම් ශාසනයේ දියුණුවක් නැහැ. එක තැන. එක තැන නෙමෙයි සමහරවිට තව තවත් පස්සට යනවා. තව තවත් පිරිහෙන. බලන්න මේ භාගතුන් ආදී උපමා ගලපමින් කරන පැහැදිලි කිරීම. ඊළඟට හතරවෙනි කාරණාව අපි ඊළඟට පැහැදිලි කරගමු. ගොපල්ලෙක් ඉන්නවා ගවයන්ගේ ශරීරයේ තුවාල හටගත්තාම ඒවා නිවැරදිව බෙහෙත් යොදලා වහන්නේ නැහැ. අන්න. ඒතර ගවය බලාගන්න පිරිස් දන්නවා දක්ෂ දක්ෂ ගොපල්ලා නම් මොකද කරන්නේ? ගවයන්ගේ ශරීරයේ තුවාල හටගත්තාම ඒවා නිවැරදිව බෙහෙත් යොදලා වහනවා. ඒ නිසා මේ තුවාල ඉක්මනට හොද කරගන්න පුළුවන්. හැබැයි අදක්ෂ ගොපල්ලා ගවයන්ගේ ශරීරය හටගන්න තුවාල නිසි පරිදි වහන්නේ නැහැ. හරියට තුවාල වැහුවේ නැත්තම් මොකද වෙන්නේ? දැන් අටුවාව පැහැදිලි කරනවා. සාමාන්‍යයෙන් ගවයෝ ඉන්නේ එකිනෙකා ඇඟේ ඇතිල්ලි ඇතිල්ලි වගේ. සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා රංචු වශයෙන් ඉන්නකොට ගවයෝ එකිනෙකාගේ ඇඟේ හැප්පෙනවා, ගෑවෙනවා. එහෙමයි උන් ඒ ඒ සත්තු හැතිරෙන හැටි. එතකොට එක ගවයෙක්ගේ හරි තුවාලයක් තිබ්බොත් ඒ ගවයා තවත් අනිත් ගවයන්ගේ ඇඟේ ස්පර්ශ වෙනකොට මොකද වෙන්නේ? අර තුවාලේ තියෙන විවිධ ද්‍රාවණ ඉස්ම අනිත් ගවයන්ගේ ඇඟේ ගෑවෙනවා. දැන් මේ අටුවාවේ කරන පැහැදිලි කිරීම. එතකොට මොකද වෙන්නේ? එක ගවයෙක් විතරක් තුවාල එක්ක හිටියත් ඒ තුවාල අනිත් ගවයන්ගේ ඇඟෙත් ගෑවීම නිසා අනිත් ගවයන්ටත් ඒ ශරීරවල තුවාල හටගන්න එක හේතුවක් වෙනවා. තුවාල එක්ක ඉන්න ගවයෝ ඉන්න පීඩාවෙන්. ඒ නිසාම හරියට තනකොළ කන්නේ නැහැ, හරියට වතුර බොන්නේ නැහැ. ගොපල්ලට හරියට කිරි ටික ගන්න හම්බෙන්නේ නැහැ ඒ නිසා. මොකද හරියට තනකොළ කෑවොත් තමයි මේ ගවයන්ගෙන් පස්ගෝ රස ගන්න පුළුවන් වෙන්නේ. තුවාලය එක්ක පීඩා විඳින ගවයෝ හරියට තනකොළ කෑවේ නැත්තම් ඒ පීඩාවෙන් හින්දාම ගවයෝ අකර්මණ්‍ය වුණොත් ගොපල්ලට පස්ගෝ රස හරියට ගන්න හම්බෙන්නේ නැහැ. අන්න ගොපල්ලා පිරිහෙනවා. ගවයන් තුලින් ලබා ගන්න ප්‍රයෝජනේ නිසි ආකාරයෙන් ලබා ගන්න බැරි වෙනවා. අන්න ඒ වගේ. ඔන්න බලමු ශාසනයේ පැත්තට කොහොමද මේක ගලපන්නේ? ගවයන්ගේ තුවාල හරියට වහන්නේ නැති ගොපල්ලා ගව පිරිස විනාශයට පත් කරගන්නවා වගේ මේ ශාසනයේ කටයුතු කරන ශ්‍රාවකයා ඉන්ද්‍රිය අසංවරය තුල හිටියොත් ශාසනය තුල දියුණුවක් ලබන්නේ නැහැ. ඉන්ද්‍රිය අසංවරය. ශාසනය තුල දියුණුවක් ලබන්න අපි බලාපොරොත්තු වෙනවා නම් ඉන්ද්‍රිය සංවර කරගන්න වෙනවා. ඇස කන නාසය දිවකය මනස විවිධ අරමුණුත් එක්ක එදිනදා ජීවිතේ මේ ඉන්ද්‍රියන් විවිධ අරමුණුත් එක්ක පවතිනවා. ඒ ඒ පැමිණෙන අරමුණු හමුවේ හිත අසංවර වෙනවා නම් ඉන්ද්‍රිය අසංවරය තුළ අපි ඉන්නවා නම් අපිට අවංකව පිළිගන්න වෙනවා ශාසනය තුළ දිනුවක් නැහැ. මේ අපි හැමෝටමයි පින්වත්. දැන් මේ පින්වතුන්ට මේ අනුශාසනාවක් ඉදිරි ඉදිරිපත් කළාට මේ කරන්නේ අපි අපි කල යුතු වැඩපිළිවෙල පිළිබඳ කරන සාකච්ඡාව. ඒ නිසා මේ පින්වතුන් විතරක් නෙමෙයි ශාසනය කටයුතු කරන අපත් ඉන්ද්‍රිය සංවරය තුළ පිහිටා කටයුතු කළේ නැත්නම් ශාසනය තුළ දියුණුවක් නැහැ. ශාසනය පිහිට ගත්තා වෙන්නේ නැහැ. එහෙනම් පින්වත්නි අපි හැමදෙනාම අවංකව පිළිගන්න ඕනේ. ශාසනය තුළ දියුණුවක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි අවංකව පිළිගන්න ඕන කාරණාවක්. ඉන්ද්‍රිය අසංවරය තුල අපි ඉන්නවා නම් ඉන්ද්‍රිය සංවර කරගන්න කටයුත්තක් කරන්නේ නැත්තම් ඔහේ එන රූප ශබ්ද ගන්ධ හමුවේ කෙලස් උපදින විදිහේ වැඩපිළිවෙලක නම් අපි ඉන්නේ. අපි හැමදේනම අවංකව පිළිගන්න ඕනේ. ශාසනයේ දියුණුවක් කරා යන්න අවස්ථාවක් නැහැ. බලන්න තින්වාද මේ ලැබෙන පණවිඩ. ඒ වගේම දැන් කාරණා 11ක් මෙහෙම සඳහන් වෙනවා. අපි මේ කාම හතරෙන් කාරණාව සාකච්ඡා කළේ. මුලිනුත් මතක් කරගත්තා සීළු කාරණා සාකච්ඡා කරන්න බැරි වුණත් හොඳට මතක තියාගන්න. මේ දේශනා මාලාව යම්කිසි මඟ පෙන්වීමක් පින්වත්නි අපි අධ්‍යයනය කළ යුතු සූත්‍ර දේශනා මෙන්න මෙහෙම සඳහන් වෙනවා කියලා ඉස්මතු කරන්නයි මේ දේශනා මාලාව. මේක ඇතැම් විට සාමාන්‍ය කාරණා විස්තර කරගන්න බැරි වෙයි. නමුත් මේ පින්වතුන් හිතේ හොඳට මතක තියාගන්න මේ දේශනා අපි විශ්ලේෂණය කරන්න අනිවාර්යයෙන්ම යොමු වෙන්න ඕන. අපේ ජීවිතයේ දුකින් මුදවන දේශනායි අපි මේ කෙටියෙන් නමුත් සාකච්ඡා කරන්නේ. එහෙනම් කාල වේලාව ප්‍රමාණවත් වෙන්නේ නැතුව දේශනාව කලින් අවසන් කරන්න වෙන්න පුළුවන්. සීලු කාරණා විස්තර කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මේ පින්වතුන්ට අවස්ථාව තියෙනවා මේ දේශන අධ්‍යයනය කරන්න කොච්චර දැන් පහසුකම් තියෙනවද? නිසා මේ දේශනා මාලාවේ අරමුණ අපි අධ්‍යයනය කළ යුතු සූත්‍ර දේශනා මෙහෙම සඳහන් වෙනවා. තව තවත් අපි අධ්‍යයනය කළ යුතු විශ්ලේෂණය කළ යුතු සූත්‍ර තාම අපි අතර පවතිනවා. දුකෙන් මුදවන වැඩපිළිවෙල තාම විකෘති වීමකින් තොරව දැන් සමහරලාට ධර්මයේ විකෘති කරන අය කියනවානේ. අද මේ තියෙන ධර්මය හරි ධර්මය නෙමෙයි. හරි ධර්මයේ වැහිලා. ඒකයි අපි මේ මතු කරන්නේ කියලා ඇතැම් විට ධර්මයේ විකෘති කරන අය කියනවා. එතකොට අපි ඒවට පැටලෙන්නේ නැහැ. හරි ධර්මය තුල තියෙන කෙලෙස් ඉවත් කරගන්න වැඩපිළිවෙල අඳුරගෙන හිටියොත්. එහෙනම් පින්වත්නි ධර්මය තාම තියෙනවා. තාම කෙලෙසුන්ගෙන් අපව ඉවත් කරන ධර්මය මනාව තාම අපේ අතර තියෙනවා කියන එක ඉස්මතු කරන දේශනා මාලාව. මේ මාලාවයි අපි මේ විදිහට ඉදිරියට පවත්වාගෙන යන්නේ. ඒතර භාගතුන් වහන්සේ දේශනා කරනවා ඊළඟට පස්වෙනි කාරණාව ගොපල්ලෙක් ඉන්නවා ගවහලෙහි මැසි මදුරුවන් ඉවත් කරන්න දුම් ඇල්ලීම් ආදිය කරන්නේ නැහැ. අන්න. ගවයෝ පීඩා විඳින අවස්ථා ගොපල් අඳුර ගන්නවා. දැන් පින්වත්නි ගවයන්ටත් මැසි මදුරු පීඩා ඇති වෙනවා. නමුත් දක්ෂ ගොපල්ලා මොකද කරන්නේ? ඒ ගවයෝ ඉන්න ප්‍රදේශයට දුම් අල්ලලා ඒ මැසි මදුරුව ඉවත් කරලා ගවයන්ට සුව පහසුව ඉන්න සලස්සනවා. නමුත් අදක්ෂ ගොපල්ලා ගවයන්ට සුවපහසු පරිසරයක් ඇති කරන්න තරම් නුවණක් නැහැ. ඒ නිසාම ගවයෝ ඉන්නේ පීඩාවෙන් ගවයා හරියට තනකොළ කන්නේ නැහැ. පස්ගෝ රස ගොපල්ලට හරියට ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ ශාසනය කටයුතු කරන ශ්‍රාවකයා තමන් පුහුණු කළ ධර්මයේ විස්තර වශයෙන් නොදසන්නේ. තමන් ඉගෙනගත්ත ධර්මය විස්තර වශයෙන් තවත් කෙනෙක්ට කියන්නේ නැත්තම් ඒක ශාසනය පිරිහෙන්න බලපාන බව සඳහන් වෙනවා. එහෙනම් පින්වත්නි ඔන්න වටින පණිවිඩයක්. තමන් ධර්මය තුල යමක් ඉගෙන ගත්තද? ඒ ධර්මයේ විස්තරාත්මකව තවත් කෙනෙක්ට කියන්න තරම් අපි දක්ෂද කියලා අපෙන් අහනවා. මේ කාරණාවත් එක්ක පින්වත්නි මේ ජයමග රූපాయి නාලිකාවෙන් සිද්ධ කරන මේ දේශනා මාලාව ගැනත් විශාල හැඟීමක් ඇති වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තමන් පුහුණු කරපු ධර්මය විස්තර වශයෙන් කාට හරි කියලා දුන්නේ නැත්නම් ශාසනය පිරිහෙන්න ඒක හේතු වෙනවා. නමුත් කවුරු හරි කෙනෙක් තමන් පුහුණු කරපු ධර්මයේ විස්තර වශයෙන් අනිත් අයට කියලා දෙනවා නම් එයා ශාසනයේ දියුණුවක් ලබනවා. එහෙනම් මේ ජයමග රූපහින් නාලිකාව තුලින් පින්වත් ස්වාමින් වහන්සේලාට අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා ශාසනයේ දියුණුවක් කරා යන්න. මොකද මේ දේශනා මාලාව තුලින් ස්වාමින් වහන්සේලාට අවස්ථාව ලැබිලා තියෙනවා තමන් පුහුණු කරන ධර්මය තවත් පිරිසකට කියලා දෙන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තමන් පුහුණු කරපු ධර්මය තවත් කාට හරි කියලා දෙන්න පුළුවන් නම් එයා ශාසනය දියුණු වෙනවා. එහෙනම් පින්වත්නි දැන් සමහර පින්වතුන් ඉන්නවා සමාජ ජාලා භාවිත කරනවා තමන් දන්න ධර්මය තවත් කෙනෙක්ට ඒ සමාජ ජාලා හරහා විස්තර කරනවා. සමහර විට පුංචි රූප සටහනක් විදිහට සමාජ ජාලාවලට මුදා හරිනවා. තමන් පුහුණු කරපු ධර්මය. හරි වටිනවා. මොකද තමන් පුහුණු කරන ධර්මය තවත් කාට හරි විස්තරාත්මකව පැහැදිලි කරන්න උත්සාහ දරනවා නම් එයා ශාසනය තුල දියුණුවක් ලබන බව බුද්ධ භාෂිතය. දැන් අපිට උනා සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් මේ කාරණාව තමන් යමක් තවත් කාට හරි කියලා දෙනකොට තමන්ට හොඳට තේරෙන බව අපිටත් තේරෙනවනේ. ගණන් දන්න කෙනා ගණන් නොදන්න කෙනාට ගණන් කියලා දෙනකොට ගණන් ඒ කියලා දෙන කෙනාට තවත් හොඳට තේරෙනවනේ. අන්න ඒ වගේ තමන් පුහුණු කරන ධර්මය තවත් කාට හරි විස්තරාත්මකව පැහැදිලි කරන්න කවුරු හරි උත්සාහ කරනවා නම් සතුටු වෙන්න පින්වත්නි ඔබ ධර්මය තුල දියුණුවක් කරා යනවා. එහෙනම් ඒ කාරණාව පස්වෙනි උපමාවේ සඳහන් වෙනවා. ඔය විදිහට තවත් කාරණා පැහැදිලි කරනවා. ගවපල්ලා හරියට ගවයන් බහින්න ඕන තොටුපළ දන්නේ නැත්නම් ඒ වගේම ගවයෝ දියපානය කළාද නැද්ද කියලා හරියට දන්නේ නැත්නම් ගවයෝ අරන් යන්න ඕනේ කොයි පාරද කියලා හරියට දන්නේ නැත්නම් ඒ වගේම ගවයන්ව ඒ ඒ අවස්ථාවල හසුරවන්න ඕන තනබින් ගැන දන්නේ නැත්නම් ඒ වගේම දහවෙනි කාරණාව නිසි පරිදි ගවයන්ගෙන් කිරි ලබා ගන්න නැත්නම් නිසි පරිදි ගත්තේ නැත්නම් සහ ගව පිරිසේ නායක ගොනුන්ට විශේෂ සැලකිලි සත්කාර දැක්ුවේ නැත්නම් ඒ ගොපල්ලා පිරිහෙනවා ගව පිරිස ආරක්ෂා කරගන්න බැරිය ඔන්න ඔය විදිහට උපමා භාවිත කරමින් භාගතුන් වහන්සේ සඳහන් කළා අපි අර සාකච්ඡා නොකළ ඉතිරි ටික කෙටියෙන් මේ පැහැදිලි කරන්නේ ධර්මයේ තුල ඉන්න ශ්‍රාවකයා සුදුසු අවස්ථාවේ ධර්මය දන්න අය වෙත එළඹිලා ධර්මය ගැන සැක දුරු කරගත්තේ නැත්නම් පිරිය. ඔන්න තවත් වටින පණිවිඩයක්. ශාසනය තුල දිනුවක් බලාපොරොත්තු වන ශ්‍රාවකයා ධර්මයේ පිළිබඳ සැකයක් ඇති වෙනකොට දන්න කෙනෙක්ගෙන් අහලා ඒ සැකය දුරු කරගන්නවා. ඒකයි බුද්ධ භාෂිතය. නැත්තම් ශාසනය පිළිහයි. ධර්මය පිළිබඳ පින්වත්නි ඇතැම් විට සැක ඇති වෙන්න පුළුවන්. ධර්මය හදාරන අපිට ධර්මයේ ඇතැම් තැන් ගැන සැක ඇති වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ මොකද්ද? ඒ ඇති වෙච්ච සැකය ධර්මය දන්න කෙනෙක්ට කියලා විසඳ ගන්නවා. නැත්තම් පිරිහෙනවා. ධර්මයේ තුල සැක ඇති වුණාම මේ සැකයත් එක්කම හිටියොත් මොකද වෙන්නේ? අපිට සරලව තේරෙනවනේ. ඒ සැකය තුලම අපි හිටියොත් ඒ සැකය දුරු කරගන්න කටයුතු කළේ නැත්තම් අපි ධර්මයෙන් ඈත් වෙන්න එක බලපාන්න පුළුවන්. ඒ නිසා ධර්මයේ තුල සැක ඇති වෙන්න පුළුවන්. බුද්ධ දේශනාවේ අනුව පැහැදිලි කරනවා ඒ ඇති වෙන සැක දුරු කරගන්න ධර්මයේ දන්න අය වෙත එළබිලා සාකච්ඡා කරන්න. සාකච්ඡා නොකළොත් එයා ශාසනය පිරිහෙනවා. නමුත් ධර්මයේ පිළිබඳ ඇති වෙන සැක දුරු කරගන්න කවුරු හරි කටයුතු කරනවා නම් බෞද්ධයන් හම්බෙලා ධර්මය ගැන කතා කරනවා නම් ශාසනය දිනුවක් ලබනවා. ඒ වගේම සඳහන් කරනවා මනාකොට ධර්මය නොඇසීම නිසා මනාකොට ධර්මය අහලා ඒ අනුව ධර්මය ධර්මය ඇසීම තුළින් යම් කිසි ප්‍රීතියක් උපදිනවා. ඒ ප්‍රීතිය කවුරු හරි ලබා ගන්න නැත්නම් එයා ශාසනය පිරියනවා. එහෙනම් බණ අහන මේ පින්වතුන්ට සතුටක් ඇති කරගන්න පුළුවන්. මේ පින්වතුන් මේ වෙලාවේ බණ අහනවා. සමහර විට මේ ධර්මයේ තුල විස්තර කරන මේ ප්‍රායෝගික වැඩපිළිවෙල ඇහෙද්දි මේ පින්වතුන්ට සතුටක් ඇති වෙනවා. බලන්න මේ ධර්මයේ තියෙන ක්‍රමානුකූල වැඩපිළිවෙල. බලන්න ටිකෙන් ටික නිවන කරා යන්න මනාවකට ධර්මයේ දේශනා කරලා තියෙන හැටි කියලා සතුටක් ඇති වෙනවා නම් එහෙනම් හිතාගන්න ඔබ ධර්මයේ දියුණු වෙන කෙනෙක්. මොකද පැහැදිලි කරනවා මනාකොට ධර්මය අසමින් ඒ ධර්මය අහද්දිම ප්‍රීතියක් උපදිනවා නම් තමන්ගේ හිතේ. එයා ධර්මය තුල දියුණු වෙන කෙනෙක්. ඔය විදිහට විස්තර කරමින් ආර්ය අෂ්ටාංග මාර්ගය හරියටම දන්නවා නම් එයා ධර්මය තුල විස්තර කරනවා ධර්මය තුල දියුණුවක් ලබන කෙනෙක්. ආර්ය අෂ්ටාංග මාර්ගය මනාකොට දන්නවා නම් සතර සතිපට්ඨානය මනාකොට දන්නවා නම් එයා ශාසනයේ දියුණුවක් ලබනවා. ඒ වගේම දායකයෝ ප්‍රත්‍ය ලබා දෙද්දී ඒ ලැබෙන ප්‍රත්‍ය දැන් මේ කාරණා විශේෂයෙන් ස්වාමින් වහන්සේලා මූලික කරලා සඳහන් කරලා තියෙනවා. දායකයෝ විවිධ දේවල් පූජා කරනකොට හරියට ප්‍රමාණය දැනගෙන ඒව බාරගත්තේ නැත්තම් Tamanට අවශ්‍ය ප්‍රමාණය විතරක් අරගෙන ඒ විදිහට නැවතුනේ නැත්තම් එයා සාසනය පිළිහෙනවා. ඉතින් ගීපින්ගුතුන්ටත් මේක අදාළ කරගන්න පුළුවන්. Tamanට අනිත් අයගෙන් විවිධ දේවල් ලැබෙද්දී ඔන්න පරිස්සම් වෙන්න. Tamanට අවශ්‍ය ප්‍රමාණය විතරයි ගන්න. මොකද එහෙම නැත්තම් හරි කරදරේ වැටෙනවා. ලැජ්ජාවටපත් වෙන්නත් පුළුවන් ලැබෙන ලැබෙන ඔක්කොම දේවල් ගන්න ගියොත් විශේෂයෙන්ම හිතේ උපදින කෙලෙස් නිසා ශාසනය තුළ දියුණුවක් ලබන්න බාධකයක් වෙනවා. අවසාන වතාවට සඳහන් වෙලා තියෙනවා අවසාන කාරණාව විශේෂයෙන් මේකත් භික්ෂුන් වහන්සේලා මූලික කරලා සඳහන් කරලා තියෙන්නේ ස්ථිර භික්ෂූන් සමීපයේ විශේෂයෙන්ම වැඩිමහල් ස්වාමින් වහන්සේලාට සත්කාර කරන්නේ නැත්තම් ඒ ස්වාමින් වහන්සේ ශාසනය පිරිහෙනවා වැඩිමහල් ස්වාමින් වහන්සේලාට ගරු සත්කාර කරන්නේ බලන්න පින්වත්නි මේ බුද්ධ භාෂිතය මේ වචනය මේ ගුණවන්ත ශාසනය. ශාසනය තුල දියුණුවක් කරා යන භික්ෂුව අනිවාර්යයෙන්ම තමන්ගේ ජීවිතයට ගලප ගන්න ඕන කාරණාවක් මෙතන සඳහන් කරනවා. වැඩිමහල් ස්වාමින් වහන්සේලාට ගරු කරන්න. කොහොමද ගරු කරන්න ඕන කියලාත් විස්තර කරනවා. මෛත්‍රී කාය කර්මයේ, මෛත්‍රී වාක් කර්මයෙන් සහ මෛත්‍රී මනෝ කර්මයෙන්. සිතකය වචනය මෛත්‍රී මූලික කරගෙන වැඩි වැඩිහිටි ස්වාමින් වහන්සේලාට සත්කාර කරා. මෛත්‍රිය. එහෙනම් පින්වත්නි විශේෂයෙන් මේ අවසාන කාරණා විසුණු වහන්සේලා මූලික කරලා සඳහන් කරලා තිබ්බත් ඒ කාරණාත් අපිට ගලප ගන්න පුළුවන් වැඩිහිටියන්ට ගරු කරන්න. දැන් ගිහි පුද්ගලයෝ වශයෙන් මේ පින්වතුන්ට පුළුවන් තමන්ගේ වැඩිහිටිය අඳුනගෙන Tamanට වඩා ධර්මයේ පුරුදු කරපු වැඩිහිටියෝ මේ පින්වතුන්ගේ පවුල්වල ඇති. Tamanට වඩා ධර්මයේ පුරුදු කරපු, Tamanට වඩා බණ දහම් ශ්‍රවණය කරපු එයාට ගරු කරන්න. ඒ අයත් එක්ක දහම් දැනුම බෙදා ගන්න. ඒ අයගෙන් ඒ Taman නොදන්න දහම් කරුණු පිළිබඳ සාකච්ඡා කරන විශේෂයෙන් මේ අයට ගරු සත්කාර කිරීම හරහා ඒ අයගේ දහම් දැනුම Tamanට සමීප කරගන්න අවස්ථාවක් තියෙනවා. එනම් පින්වත්නි අදර නියමිත කාලය අවසන් වෙනවා. බොහෝම වටිනා සූත්‍ර දේශනාවක් අපිට කෙටියෙන් නමුත් සීපත් කරගන්න අවස්ථාව ලැබුණා. තවදුරටත් මේක අධ්‍යයනය කරන්න අවස්ථාව තියෙනවා මේ පින්වතුන්ට. මහා ගෝපාලක සූත්‍රය. මේ මහා ගෝපාලක සූත්‍රය තුල අපිට පැහැදිලි කරලා දීලා තිබුණා ශාසනය තුල දියුණුවක් ලබන්න නම් Taman තුල ඇති කරගන්න ඕන ලක්ෂණ 11ක්. දැන් අවසාන වතාවට 11ම කෙටියෙන් කියාගෙන යන්නම් හොඳට අහගෙන ඉන්න. මෙන්න මේ කාරණා 11 අපි පුහුණු කළොත් ශාසනයේ දියුණුවක්මයි. මේ ලක්ෂණ 11 ගැන අපි අවධානය යොමු නොකළොත් ශාසනයේ දියුණුවක් ලබන්න වෙන්නේ නැහැ. මොනවාද ලක්ෂණ 11? ශාසනයේ දියුණුවක් ලබන්න නම් ශ්‍රාවකයා රූපය පිළිබඳ තොරතුරු හැරියට දැනගන්න වෙනවා. ඒ වගේම බාල පඬිත ලක්ෂණ වෙන වෙනම හඳුනා ගන්න වෙනවා. ඒ දෙවෙනි කාරණා. තුන්වෙනි කාරණාව හිතේ වරින් වර උපදින වැරදි විතර්ක දුරු කරන්න කටයුතු කරන්න ඕනේ. හතරවෙනි කාරණාව ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න වෙනවා. ශාසනය තුල දියුණුවක් ලබන්න නම් පස්වෙනි කාරණාව තමන් පුහුණු කරන ධර්මය විස්තර වශයෙන් අනිත් අයට කියලා දෙන්න කටයුතු කරන්න ඕන. හයවෙනි කාරණාව ධර්මය පිළිබඳ සැක ඇති වෙන අවස්ථාවල ධර්මය දන්න පුද්ගලයන් කරා එළඹිලා ඒ සැක දුරු කරගන්න කටයුතු කරන්න ඕන. හත්වෙනි කාරණාව මනාකොට ධර්මය ශ්‍රවණය කරමින් සතුට උපදවා ගන්නවා. අටවෙනි කාරණාව ආර්ය අෂ්ටාංග මාර්ගයේ මනාව අඳුර ගන්නවා. ආර්ය අෂ්ටාංග මාර්ගය හොඳට අඳුර ගන්නවා. එහෙනම් Taman තුලින් අහලා බලන්න ඕනේ මේ වෙලාවේ මේ කාරණාව මම අඳුනගෙන තියෙනවද? නවවෙනි කාරණාව මනාකොට සතර සතිපට්ඨානය අඳුර ගන්නවා. ඔන්න බලන්න පින්වත්නි ධර්මය මනාකොට අවබෝධ කරගත්තොත් තමයි ධර්මය තුළ දිනුවක් කරා යන්න අවස්ථාව තියෙන්නේ. කාරණාව දායකයන්ගෙන් ලැබෙන ප්‍රත්‍ය අවශ්‍ය ප්‍රමාණයට පිළිගැනීම අවසාන කාරණාව වැඩිහිටි ස්වාමින් වහන්සේලා ධර්මයේ තුල වැඩි කාලයක් ඉදිච්ච වැඩිහිටියන්ට ගරු සත්කාර කරන්න ඕන. එහෙනම් පින්වත්නි බොහොම වටිනා කාරණා ගණනාවක් මම අහන්න ලැබුණා. විශේෂයෙන්ම මේ මහා ගෝපාලක සූත්‍ර දේශනාව ශාසනය තුල කෙනෙක් දියුණු වෙන්න බලාපොරොත්තු වෙනවා නම් එයා කොහොමද කටයුතු කරන්න ඕන කියලා කාරණා 11කින් පැහැදිලි කරලා දීපු අවස්ථාව. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ උපමා භාවිත කරමින් මනාකොට ධර්මයේ විස්තර කරපු දේශනාවක්. එහෙනම් මේ දේශනාවත් අපේ ජීවිතේට අපි ගලප ගන්න උත්සාහ කරමු. විශේෂයෙන්ම ප්‍රායෝගික ජීවිතයට මේ කාරණා ගලපගෙන ශාසනය තුල පිරෙහෙන්නේ නැති ශාසනය තුල පියවරෙන් පියවර හරි දියුණුවක් ලබනවා. ශ්‍රාවකයෙක් බවට පත් වෙලා අපි හැම දෙනාම මේ කෙලෙස් සාගරයෙන් ක්‍රමානුකූලව ඉවත් වෙලා උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් නිවී සැනසීමට අපි හැම දෙනාම මේ වෙලාවේ අදිෂ්ඨානයක් ප්‍රාර්ථනාවක් ඇති කරගමු. ගාථා කියමින් දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති මේ පින්වතුන් හැමදෙනාටමත් ආශිර්වාද කරනවා ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් උපදවාගත් පුණ්‍ය ශක්තිය මේ පින්වතුන් හැමදෙනාටම මෙලොව පරලොව දෙලොවම සාර්ථක කරගෙන පුළුවන් තරම් ඉක්මනට මේ භයානක සංසාර දුකෙන් ඉවත් වෙලා උතුම් වූ නිර්වාණ අවබෝධය තුළින් නිවි සැනසීම උදා කර ගැනීමටත් හැම දිනාටම මේ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් වේවා පිහිට උපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.